සමාදියාමි නාදානා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි අදින්දාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුභිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ගාමී සුභිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අය කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඡන්දා දෝසා භයා මෝහා යෝ ධම්මං අතිවත්තති නිහියති තස්ස යසෝ කාලපක්ඛේව චන්දිමාති වාසනාවන්ත පින්නත මේ තුන් ලෝතලයේ මෛත්‍රී ජලයෙන් හිමා වදාළ කාරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් සිංගාලෝවාද සූත්‍රයේදී අපට උගන්වා වදාළ සතර අගති පිළිබඳ දේශනාව ඇතුළත් ගාථා පාඨයක් තමයි අද මේ ධර්ම දේශනාව සඳහා මේ වෙලාවේදී අප විසින් මාතෘකාවක් හැටියට ප්‍රකාශ කරන්නට යෙදුණු. ඉන්නත මේ වෙසක් සමය තුල මේ හැම දිනාම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් විසිරුවා හරිනු ලබන මේ ධර්ම දේශනා මාලාවට ඇහුම්කන් දෙමින් අපේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රේමගුල සිහිපත් කරමින් ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් තමන්ගේ ජීවිතය ප්‍රතිපත්ති ගරුක බවට පත් කර ගැනීමට උත්සාහ කරන අවස්ථාවක සතර අගතිය පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ කරුණු කීපයක් ගෙනහැර දක්වන්නටයි අප මේ සූදානම් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළ මේ සතර අගති පිළිබඳ ධර්මතාවය පිළිබඳව මෙනෙහි කරනකොට පැහැදිලිව අපට කියන්න පුළුවන්කම තියෙනවා අද සමාජයේ තියෙන විවිධාකාර ගැටලු ප්‍රශ්න ඇතිවීමට මේ සතර අගතිය හේතු වෙලා තියෙන බව. ඒ වගේම අපට තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන්කම තිබෙනවා මේ සතර අගතියෙන් මිදිච්ච තැන ඒ ගැටලු වලට විසඳුමක් තියෙන බව. ඒ නිසා අද සමාජයේ මොන ආකාරයක හෝ ගැටලු තියෙනවා නම් ඒ ගැටලු වලට පාදක වෙලා තියෙන ධර්මයක් තමයි එහෙම නැත්නම් ධර්මතාවයක් තමයි සතර අගතිය. අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ වාසය කරන කාලයක රජගහනුවර හිටිය සිඟාල කියන මේ ගහපති පුත්‍රයා උදේ පාන්දරම අවදි වෙලා හිත බරිත හැම් වලින් යුක්තව එහෙම නැත්නම් තමා ජල ස්නානය කළා හා සමගම හිත බරිත ඇඳුමින් හිත බරිත කෙස් රැතියෙන් යුක්තව එළියට ඇවිත් මේ මහමග සදිසා නමස්කාරය කරන ආකාරයේ දුටු ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානයට වැඩම කරලා මේ ගහපති පුත්‍රයාගෙන් කරුණු විමසලා සදිසා නමස්කාරය ඇතුළුව ඒ දිසා නමස්කාරයට වගේම තමන්ගේ මෙලොවත් පරලොවත් යහ ජීවිත පැවැත්මට අදාළ කරුණු රාශියක් ඉදිරිපත් කරන සූත්‍ර ධර්මයක් තමයි සිංහාලෝවාද සූත්‍රය. මේ සිංහාලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම ඉදිරිපත් කරන කාරණා තමයි සතර කර්ම ක්ලේශය. ඒ සතර කර්ම ක්ලේශවලට අනතුරුව බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයාගේ මනා පැවැත්ම සඳහා හේතු වන කර්ම හතර හැටියට දේශනා කරන්නේ සතර අගතියෙන් තොරව ජීවත් වීම. ගති කියලා කියන්නේ පින්නතුනි කිසියම් නියම මාර්ගයක් නියම පිළිවෙතක් කියන එකයි. අගතියක් කියලා කියන්නේ ඊට වෙනස් එහෙම නැත්නම් නියම මාර්ගයට පිටුපාලා අනියම් මඟක් පිළිබඳව ධර්මයක් තමයි අගතිය කියන එකෙන් උගන්වන්නේ. එතකොට අගතිය කියන එක වැරදි මාර්ගයේ ගති කියන එක තමයි නිවැරදි මාර්ගයේ හැටියට පෙනී යන්නේ. අපි බොහෝ විට සමාජයේ ජීවත් වෙනකොට අපි කතා කරනවා මේක අවස්ථාවල අපි චෝදනා කරනවා යම් යම් පුජ්‍යලයන්ට අහවලමට අගතියක් කළා. මේ අගතියක් කළා කියනකොටම කිසියම් පාඩුවක් එහෙම නැත්නම් වැරදි මාර්ගයක ගිහින් කිසියම් අලාභයක් වුණා කියන එක තමයි පැහැදිලි වෙන්නේ. එහෙමනම් සමාජයේ ජීවත් වෙන අප හැම දෙනාම මේ අගතිවලට මුහුණ දෙනවා. අගතියක් නිසා Tamanට වෙච්ච අසාධාරණයක් Tamante වෙච්ච අලාභයක් පිළිබඳව නිරන්තරයෙන් අපි කතා කරනවා. ඒ පිළිබඳව කතා කරනවා විතරක් නෙමෙයි ක්‍රියා කරනවා. සමහර විට ඒ ක්‍රියාවන් අවසාන වෙන්නේ සම්ලු සරුවල් වලින්, දහ බැන ගැනීම වලින්, ඒ වගේම මහ විපත් වලින්, කරදර අනදර වලින්. ඒ තුලින් පුජ්‍යලයා මෙලොව විශාල වශයෙන් ගැටලු වලට මුහුණ දෙනවා විතරක් නෙමෙයි ඔහුගේ సంతානය තුල ඇතිවන විවිධ කෙලෙස් ධර්මතාවයන් නිසා හිත paludu නිසා තරහ වෛරය ක්‍රෝධය මුලාව මේ සියල්ලම ඇතිවීම නිසා ඔහු මෙලොව පැවෙන කුජලයක් බවට පත් වෙනවා පැවීම කොයිතරම් බලවත්ද කියනවා නම් Tamanගේ මරණ අවස්ථාව දක්වාම මේ පැවීම බලපවත්වලා අන්තිමට ඊළඟට අල්ලගන්න භවය තුලත් කුජලයා පැවෙන කුජලයක් එහෙම නැත්නම් මේ පිළිබඳව රොස් පරොස් වෙලා ක්‍රියා කරන නපුරු චරිත නපුරු ගති ලක්ෂණ පුද්ගලෙක් බවට පත් වෙන්නත් ඉඩ තිබෙනවා. ඉතින් අද සමාජයේ දිහා බලනකොට අපට පැහැදිලිව පෙනෙන දෙයක් තමයි විවිධාකාර ගැටලු රාශියකින් සමාජය පිරීලා තියෙනවා. ඒ නිසාම අද සමාජයේ යහපැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා වෙනදාටත් වඩා ආරක්ෂක හමුදාවන්ගේ අවශ්‍යතාවය තියෙනවා. එහෙම නැත්නම් පොලිසිය ත්‍රිවිධ හමුදාව මෙවැනි බලමුළු වල අවශ්‍යතාවය වෙනදාට වඩා දැඩි වෙලා තියෙනවා. අපේ ලාබාල කාලේ අපි පාරට බහිනකොට අපට දකින්න නොලැබෙත නොලැබෙන තරම් ආරක්ෂක පිරිස් සංඛ්‍යාවක් අද පාරේ තැනින් තැන ඉන්නව අපට දකින්න ලැබෙනවා. වාහන පෙළක් ගත්තාම ආරක්ෂක බටයෝ කී දෙනෙක් නම් මේ වාහන පෙළක ගමන් කරනවා. අද සමාජයේ යම් යම් තනතුරු දරන උදවියට තමන්ගේ ආරක්ෂාවට ආරක්ෂක බලබලුවක් නැතුව තමන්ගේ ගෙයින් එළියට ගහින්න බැරි වෙලා තියෙනවා. මේ தත්ත්වය එක පැත්තකින් ඇති වෙලා තියෙනවා. තවත් පැත්තකින් ඇති වෙලා තියෙන සමාජගත ගැටලුවක් තමයි මිනිසුන් අතර තියෙන කුලල්කා ගැනීම. පුවත්පතක් අරන් බලනකොට රූපවාහිනී ප්‍රවෘත්ති සංදර්ශනයක් දිහා බලනකොට අපිට පේනවා දවසින් දවස දූෂ ළමා අපකාර මේ වාගේ දේවල් අද සමාජයේ සිද්ධ වෙනවා කියලා. ඒ වගේම තවත් පැත්තකින් බලපුවාම අපට පේන තවත් සමාජගත ගැටලුවක් තමයි මිනිස්සු මේ මුදල් පිටිපස හඹා යාමේ ප්‍රවණතාවය. ඒක වෙන 18ක් වඩා අපට දකින්න ලැබෙනවා. මිනිසුන් අතර මුදල් ගැවෙන්නේ නැති වෙනකොට විවිධ තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන මුදල් නෝට්ටු අච්චු ගහන්න ඒ වාගේම ඒවා බෙදා හරින ක්‍රම ඒවා දකින්න ලැබෙනවා. තවත් පැත්තකින් තේන සමාජගත ප්‍රශ්නයක් තමයි විශේෂයෙන් තරුණ කොටස් එහෙම නැත්නම් අපේ සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනා මත් කුඩට මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒ තුලින් ඔවුන් තමන්ගේ ජීවිත මෙලොවදීම නිර්පරාදේ විනාශයටපත් කරගන්න. එහෙම නැත්නම් අවලංගු කරගන්න තත්ත්වයකට තියෙනවා. ඉතින් මේ මත් කුඩු මත් පැටි මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනායි පුනරුත්ථාපනය කරන්න ඊළඟට රජයේට එහෙම නැත්නම් යම් යම් සංවිධාන වලට විවිධ වියදම් දරන්න සිද්ධ වෙනවා. සෞඛ්‍ය පහසුකම් ඇති කරන්න සිද්ධ වෙනවා. රෝහල් කාර්ය මණ්ඩල වැඩි කරන්න සිද්ධ වෙනවා. මෙහෙම බලපුවහම සමාජයේ පින්නතුනි අද විවිධාකාර ප්‍රශ්න එකින් එක එක පිට එක නැගලා තියෙනවා. අර අපේ බුදුරජාණන් වහන්සේගේ දවසේ ජටාගොත්ත බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා වගේ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජ. ඇතුළතත් ගැට පිටත් ගැට ගැට පිට ගැට ප්‍රශ්න පිට ප්‍රශ්න. මේ සියල්ලක්ම ඇති වෙලා මේවා පුපුරා යන තත්වයට ඇවිත් සමහර විට අද අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා මේවා ස්වභාව ධර්මයට උහුලා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා කියලා. ස්වභාව ධර්මයේ විසින් මේ විපත් අනදර කරදර උහුලා ගන්න බැරි නිසා තවත් ස්වාභාවික විපත් රාශියක් අප ඉදිරියට ඇවිත් අපට අභියෝග කරන්න පටන් ගන්න තියෙනවා කියලා තවත් පැත්තකින් කතා කරනවා සාකච්ඡා කරනවා. එවැනි ස්වාභාවික විපතක් ඇටියට සුනාමි විපත පිළිබඳව දැන් කතා කරමු. ඉතින් සමහර විට මේ වගේ සත්‍යතාවයක් අපි නොදකින පැත්තක් තියෙන්න පුළුවන්කම තියෙනවා. කොහොම වුණත් මේ සතර අගතිය එහෙම නැත්නම් නියම මාර්ගයේ නොගිහින් නියම පිළිවෙත අනුගමනය නොකිරීම නිසා පුජ්‍යලයා එක පැත්තකට වැරදි විදියට ගමන් කිරීම නිසා විනාශයටපත් වෙනවා කියන එක තමයි මේ ධර්මයේ තුලින් උගන්වන්නේ. ඒ වගේම තවත් පැත්තකින් කතා කරනකොට අපි සුබ පැත්තක් මේකේ දකිනවා. ඒ මොකක්ද? මේ අගතියෙන් තොර සමාජයක් ඇති කරගන්න අපට පුළුවන් නම් සමාජගත ප්‍රශ්නවලට විසඳුම එතන තියෙනවා කියලා. මේක බුදුරජාණන් වහන්සේගේ හේතුඵල ධර්ම න්‍යාය. යම්සි ඵලයක් ඇති වෙන්න හේතු එහෙම නැත්නම් හේතු රාශියක් තියෙන්න පුළුවන්. හේතුව නැති කිරීම තුළින් අර ඵලය නැති කරලා දාන්න පුළුවන්. සමාජයේ විවිධාකාර ගැටලු ප්‍රශ්න රාශියකට අපි මුහුණ දෙනවා නම් ඒ ප්‍රශ්න ගැටලු ඇති වෙන්න හේතු උනේ සතර අගතිය නම් ඒ සතර අගතිය නැති කරලා සතර සතර ගතියක් එහෙම නැත්නම් නිවැරදි මාර්ගයක් අපි තෝරාගත්තොත් මධ්‍යම සත්‍යයක් තෝරාගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා මේ සමාජගත ප්‍රශ්නවලට විසඳුමක් කරා ගමන් කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දා සිඟාලෝවාද සූත්‍රයේදී උගන්වා වදාළ විදිහට ඡන්දා දෝසා භයා මෝහා ඔන්න සතර අගතිය ඡන්ද එකක් අනිත් එක දෝසා ද්වේෂය භය පුජ්‍යලයා ස්වභාවයෙන්ම ඇතිවන මානසික තත්ත්වය භය ඒ වගේම මෝහ මෝහය එහෙම නැත්නම් මුලාව ඡන්දා දෝසා භයා මෝහා යෝ ධම්මං අතිවත්තති මෙන්න මේවා ඉක්මවා යම් කෙනෙක් ක්‍රියා කරනවා නම් එහෙම නැත්නම් මේවා මේ පිළිබඳව අගතියකින් යුක්තව ක්‍රියා කරනවා නම් ඡන්දයෙන් අගතියට ගිහින් ද්වේෂයෙන් අගතියට ගිහින් සීමාව ඉක්මවා ගිහින් කිසියම් පෙරකට ගිහින් භයෙන් අගතියට ගිහින් මෝහයෙන් අගතියට ගිහින් ක්‍රියා කරනවා නම් යම් පුජ්‍යලේ නිහියති තස්ස යසෝ ඔහුගේ කීර්තිය විනාශ වෙලා යනවා ඔහු නිකන් සමාජයේ කළු පැල්ලමක් බවට පත් වෙනවා. කොයි වගේද? කාලපත් හේව චන්දිමා. කළුවර අහසෙහි හඳ වගේ. ඒ කියන්නේ හඳ පේන්නේ එතකොට එහෙම නැත්නම් කළු පක්ෂයේහි එහෙම නැත්නම් අමාවක. එතකොට කළු කළු පක්ෂෙහි කාල පක්ෂයේ හඳ වගේ හඳ නොදගින තත්ත්වයක්. හඳ වැහිලා තියෙන්නේ. එතකොට අපට අන්ධකාරය තමයි එතනද ජීවත් වෙන්නේ. හොඳ උපමාවක් ලෞතුරා බුදුහාමුදුරුව අපට පැහැදිලි කරනවා. කාලපක්කේව චන්දිමා එහෙම නැත්නම් මේ කළු වර්ණය තුල අපට පේනවා කිසිවක් අපට සත්‍යතාවය හොයාගන්න බැරුව අපට තෙරපෙන්න සිද්ධ වෙනවා. අඳුරේ අතපත ගන්න සිද්ධ වෙනවා. කෝකද හරි කෝකද නිවැරදි කියලා අපට විසඳා ගන්නට බැරුව යනවා. අද සමාජයේ තියෙන මේ සියල්ල එහෙම නැත්නම් මේ ගැටලුව අද විතරක් තියෙන ගැටලු නෙමෙයි. මේවා මුළු සමාජය තුළ හැමදාමත්ම පවතිච්ච ගැටලු. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ එක තැනකදී අප්පකාතේ මිනිස්සේසු යේ ජනා පාරගාමිනෝ. මේ නිවන් මඟ බුදුහාමුදුරුවෝ බොහොම ලස්සනට පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ ලෝකයේ මේ දුක්සහිත මේ සතර අගති හරි මොන හේතු නිසා හරි අවුල් වියවුල් වන ලෝකයෙන් එතරවන මග ලෝතුරා බුදුහාමුදුරුවෝ අපට උගන්ලා තියෙනවා. මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙන විමුක්ති මාර්ගය කරා ගමන් කරන්නේ අත්තක. මිනිසුන් අතර බොහෝම ටික දෙනා එතකොට වැඩි හරියකට මොකද වෙන්නේ? අතායන් ඊතරා පජා අතායන් ඊතරා පජා අනිත් මිනිස්සු අනිත් ජනතාව මොකද කරන්නේ? තීර මේවා අනුධාවති සංසාරේ නැමැති පෙරටම කිත්තු වෙන්නේ. එතකොට බොහොම හොඳ සනාතනික සත්‍යයක් තමයි පැහැදිලි කරන්නේ මිනිස්සු ඔය සතර අගතිය වැනි කෙලෙස් ධර්ම වලට යටපත් වෙලා ඒ වගේ උඩට එන්න බැරුව ක්‍රියා කිරීම නිසා නිරන්තරයෙන්ම වැඩි ප්‍රජාවක් විමුක්ති මාර්ගයෙන් ඈත් වෙමින් සසර දික් කරගන්න තත්වයකටපත් වෙනවා. එහෙමනම් මේ සසර දික් කරගන්නවා කියන එකේ අදහසම මොකක්ද? සංසාරයේ එහෙම නැත්නම් සමාජය තුල විවිධාකාර ගැටලු ඇති කරගෙන ඒ ගැටලු ඇති කර ගැනීම තුලින්ම තමන්ගේ හිතවල ආශාව වර්ධනය වෙලා තමන්ගේ හිතවල තියෙන ක්‍රෝධය තරහ වෛරය මේවා වැඩි දියුණු වෙලා Taman තුල තියෙන නොදැනුවත්කම් වැඩි දියුණු වෙලා සංසාරය දික් කරගන්නවා. එහෙම නැත්නම් නැවත නැවත ඉපදෙනවා, නැවත නැවත මැරෙනවා. දැන් අපි මොහොතකට කල්පනා කරලා බැලුවොත් මේ සතර අගති වලින් එහෙම නැත්නම් නියම නියම අප ගමන් කළ යුතු මාර්ගයේ නොගෙහින් ගති tattයෙන් ඈත් වෙලා අගතියකට යන එක දෙයක් තමයි ඡන්ද කියන එක. දැන් ඡන්දය කියනකොටම අපිට මතක් වෙන්නේ අපි අර කතිරයක් දහලා නිකුත් කරන ඡන්දය. ඒ ඡන්දය නෙමෙයි මෙතන. ඒකත් ඡන්දයක් තමයි ඡන්දය. ඒතරක් තියෙන කැමැත්ත. ඡන්දයෙන් අගතියට යාම පිළිබඳව කතා කරනකොට නම් අපේ බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව ධර්මයේ පැහැදිලි කරනකොට නම් ඔය ඡන්ද ව්‍යාපාරය තුලත් අගතිය කියන එක අන්තයකම තියෙනවා. ඒ අගතියට ගිහින් තමයි ඡන්ද කෝලහල ඇති වෙන්නේ. දැන් අද අපි පුංචි කාලේ අපිට මතකයි ඡන්ද පෙරතුණා. මහජන ඡන්ද. නැති මරණ. ඡන්ද පැවතුන. ඡන්දේ පවතිනවා. ඡන්දේට අපේ අම්මලා අපේ දෙමව්පියෝ ගිහින් වැඩිහිටියෝ ගිහින් ඡන්දේ ප්‍රකාශ කරලා එනවා. ඉතින් සමහර විට ගුවන් විදුලි යන්ත්‍රයක් ළඟට ගිහිල්ලා ඡන්ද ප්‍රතිඵලත් අහනවා. පහවදා අපූර්වට බස් වැඩ කරනවා පාරේ, කාර් වැඩ කරනවා, වාහන වැඩ කරනවා, කාර්යාරයන් ඇරලා තියෙනවා. මිනිස්සු සාමාන්‍ය විදිහට දෛනික කටයුතු වල එදා යෙදෙනවා. අද අද ඡන්දය මහජන ඡන්දයක් පැවැත්වුණොත් ඒ පළාතට පහුවදා උදේ ඉඳලා කවුරුත් බලාපොරොත්තු වෙනවා පාන්දර ඉඳලා දැන් ඇඳිරි නීතිය වැටේ කියලා. ඇයි ඇඳිරි නීතිය වැටෙන්නේ? අර කියන ඡන්දය තුලිනුත් මිනිස්සු අගතියට ගිහින් දිනුපක්ෂ එක පැත්තකින් අගතියට යනවා. පරාජයටපත් වෙච්ච උදවිය තව පැත්තකින් අගතිය තියෙනවා. නිවැරදි මාර්ගය තෝරගන්න නැතුව වැරදි මාර්ගවලට යනවා. ඒ වැරදි මාර්ගවලට ගිහින් ගහ බැන ගන්න, සම්ඩු සරුවල් කරගන්න, මිනිස්සු මරා ගන්න, කොටා ගන්න, ලේ හලා ගන්න, නොයෙක් විප්ලව කරන්න සමහර විට දවස් ගණනාවක් තුල භීෂණයේ ഘോഷාව ඇති වෙලා සමාජය තුල කුරුදු අද්දකින් රාශියක් ඇති කරන්න හේතු වෙලා තියෙනවා. මේක ඡන්දය කියන එක අදාසක් තමයි. දැන් මෙතන මෙතන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඡන්දය ඔය කියන මූලික සංකල්පයටම කිට්ටු උනා. මේ තියෙන ඡන්දය කියන මෙතන ආශාව කැමැත්ත. කැමැත්තෙන් යම් යම්ම අගතියට යනවා. ඒ කැමැත්තෙන් අගතියට යාමම තමයි ඔය ඡන්ද ව්‍යාපාරයේ තුලත් අපි දකින විවිධ ගැටුම් කෝලාහල වලට පාදක වෙලා තියෙන්නේ. දැන් ඡන්දයෙන් එහෙම නැත්නම් කැමැත්ත පිළිබඳ අගතියට යාම තුළින් සමාජයේ විවිධ විසමාචාරාද ඇති වෙලා තියෙනවා. තම දැන් නිදර්ශනයක් ඇටියට ගත්තාම අද අපි කල්පනා කළොත් එන සම්මුඛ පරීක්ෂණ තියෙනවා කිසියම් රැකියාවකට තෝරාගන්න. අද විශාල ආందోලනයකට ලක් වෙලා තියෙනවා පාසල්වල ළමයි තෝරා ගැනීම පිළිබඳවත් අද ගැටලු රාශියක් ඇති වෙලා තියෙනවා. මොකද්ද මෙතන ඡන්දයෙන් අගතියට යාමක් තියෙනවා. තියෙනවා. ඒ අගතියට යාම නිසා තමයි විවිධ දූෂණ ඇති වෙන්නේ. විවිධ ගැටලු ඇති වෙන්නේ. දැන් හැකියාවකට කුජලයේ තෝරා ගන්න සමුක පරීක්ෂණයක් තියෙනකොට මේ අගතියට යාම හැකියතාක් වළක්වන්න යම් යම් පියවරයන් අද රජයේ විසින් අරන් තියෙනවා. ඒ සඳහා සීමිත තරඟ විභාගයක් තියෙනවා. තරඟ විභාගයේදී කිසියම් ලකුණු ප්‍රමාණයක් දෙනවා. අපි හිතමු 175ක් දෙනවා කියලා. ඊළඟට 125ක් දෙනවා ඒ සුදුසු එකතු කරලා කිසියම් මණ්ඩලයක් ඉදිරියට පමුණුවලා ඒ මණ්ඩලයේ ඉදිරියේ සුදුස්ස තෝරන්න. එතනදී 125ක් දෙනවා. මේ 25 දෙන අවස්ථාවේදී මේ මණ්ඩලයේ කිසියම් අගතියකින් ඡන්දය පිළිබඳ කිසියම් අගතියකින් කටයුතු කරන්න පුළුවනි. Tamanට හිතපත්පාත උදවිය මෙතන ඉන්නවනම්. එහෙම නැත්නම් කල්පියා Taman දැනුවත් කරලා Tamanට කිසියම් ලාභ ප්‍රයෝජනයක් ඇති වෙන ආකාරයෙන් ක්‍රියා කරලා ඒ තුල තමන්ගේ සිතිවිලි ක්‍රියා කිරීම තුළින් සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වෙන තැනත්තා පිළිබඳව තමන් ඡන්දයෙන් අගතියට යනවා. තමන් කිසියම් බලවත් පුද්ගලයෙක් නම් අර මුළු මණ්ඩලයම තමන්ට ඕන මතයට හරව ගන්නවා. හරවගෙන තමන්ට අවශ්‍ය පුද්ගලයන්, තමන්ට අවශ්‍ය අපේක්ෂකයන් අයදුම් කරුට ටිකක් වැඩිපුර ලකුණු දානවා. එතන තියෙන්නේ ඇත්තෙම සාධාරණ පදනමක් උඩ ලකුණු දැමීමක් නෙමෙයි. තමන් තුල තියෙන හේස ඇල්ම බැල්ම එහෙම නැත්නම් ඒ කුජලයා පිළිබඳව දක්වන උනන්දුව මත මුළු මණ්ඩලයේම බලපෑම කිරීම තුලින් එහි ප්‍රධානියෙකුට පුළුවන්කම තියෙනවා ඡන්දයෙන් අගතියට ගිහින් නුසුදුස්සෙකුට කිසියම් තැනක් ලබා දෙන්න. මෙන්න මේක තමයි ඡන්දා ගතිය කියලා කියන්නේ. ඡන්දේ අගතියට ගියා කියන්නේ මෙන්න මේක තමයි. මම මේ නිදර්ශනයකින් මේ පින්නතුන්ට පැහැදිලි කළේ. එහෙම ඕන තරම් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. දැන් ඡන්දයෙන් අගතියට යාම නිසා විභාගවලට ඉදිරිපත් වෙන ශිෂ්‍ය දරුදැරියෝ කුටි කරනවා. එතනක් තියෙන්නේ මොකක්ද? Tamange ඡන්දයක් තියෙනවා, ආශාවක් තියෙනවා මේ විභාගේ සමත් වෙන්න ඕන. මේ විභාගේ සමත් වෙලා Taman ඉහළ ලකුණක් ලබාගෙන Taman නුසුදුසු වුණත් සුදුසංගේ තලයට ගොහින් Taman එතන සත් කෙනෙකුට සුදුසෙකුට තියෙන තැන නැති කරලා Tamanගේ තන ලබා ගැනීමේ පුරයක නියැලෙනවා. ඒ නිසා මොකද කරන්නේ? විභාගයේ තිහි කොපි කරනවා. විභාග දූෂණ කරනවා. ඒවා අපේ සමාජයේ දකින්න ලැබෙනවා. පෞද්ගලික කාලය තුල මේ ප්‍රසිද්ධ විභාගවලදී තමන්ගේ දරුවන්ට යම් යම් ස්ථාන ලබා දෙන්න විභාග කලාධිපතිවරුන් හැටියට ක්‍රියා කරපු ඇතැම් උදවියගේ ක්‍රියාකලාප අපි සමාජය තුල දැක්කා. පුවත්පත් වලින් දැක්කා. මොකක්ද කලේ? තමන්ගේ දරුවට යම් තැනක් ලබා දෙන්න විභාග කලාධිපති ඡන්දයෙන් අගතියට ගිහින් ක්‍රියා කළා නීතිය රැහැනට අහු වුණා. ඒ කොච්චර සමාජ ප්‍රශ්නයක් බවට ඔහුටත් ඔහු ජීවත් වෙන සමාජයටත්පත් වුණාද කියන එක අපි තේරුම් ගන්න තියෙනවා. තේරුම් ගත යුතුව තියෙන. මේක තමයි ඡන්දාගතිය. ඊළඟට තවත් පැත්තකින් ගත්තොත් අල්ලස් නිසා. අල්ලස් නිසා ඡන්දයෙන් අගතිය වෙනවා. Tamanට විශාල ලාභයක් ඇති කරන පුද්ගලයාට Taman අගතියකින් යුක්තව ක්‍රියා කරන Tamanට බලය ලැබෙන හැම වෙලාවකම. එතකොට මෙන්න මේ ඡන්දාගතිය ඇතිවීමට පාදක වන කර්ම මොකක්ද? මෙතන එක ප්‍රධාන කාරණයක් තමයි අද සමාජයේ තියෙන දේශපාලන බලය. දේශපාලන බලය උඩ ඡන්දයෙන් අගතියට ගිහින් නැත්නම් මුදලිය ක්‍රියා කරනවා සුදුසුට සුදුසු තැන ලැබෙන්නේ නැතුව යනවා. ධනය නිසා, කුජලුගේ ධනය නිසා ඡන්දාගතිය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බලය නිසා ඇති වෙන්න පුළුවන්. ඥාති හිතවත්කම් නිසා ඇති වෙන්න පුළුවන්. කුලය නිසා ඇති වෙන්න පුළුවන්. මේ සියල්ලක්ම සමාජගත ප්‍රශ්න රාශියක් ඇති කරලා සමාජය තුළ තියෙන සාධාරණත්වයේ ඉවත් වෙලා සමාජය මේ විදිහේ ගැටලුකාරී තත්ත්වයන්ට පත් කරනවා. ඒවා විසඳන්න ඊළඟට මොනවද කරන්න වෙන්නේ? ඒවා විසඳන්න අධිකරණයේ පිහිට පතන්න වෙනවා. පොලිසියේ පිහිට පතන්න වෙනවා. එහෙම නැත්නම් හමුදාවල පිහිට පතන්න වෙනවා. මේ වගේ දේවල් අද සිද්ධ වෙන්නේ ඔය කාරණේක. දැන් මේක මේ අගතියට ගියාම මේක හරියට මේක අර කනුවර මහඳ වගේ මොන විදිහකින්වත් Tamanට ඇත්ත නැත්ත හරියට පේන්නේ නැහැ. යුක්ති අයුක්තිය පේන්නේ නැහැ. සාධාරණේ අසාධාරණේ පේන්නේ නැහැ. Taman දාගත්ත කණ්ණාඩිය තුලින් ඒ පේන වර්ණය තුලින්මයි Taman බලන්නේ. Tamanට අවශ්‍ය කරන පැත්තෙන් පමණයි බලන්නේ. මේකෙන් තවත් කෙනෙකුට අයහපතක් වෙනව නේද? සමාජගත ප්‍රශ්න රාශියක් ඇති වෙනව නේද? තවත් සුදුස්සන් සුදුස්සන් රාශියකට નિયમિત ස්ථානීය අහිමි වෙනව නේද කියලා තමන් කල්පනා කරනවා. මොකක්ද ඊළඟට වෙන්නේ? අපි හිතමු ඡන්දා ගතිය නිසා නුසුදුසෙක් කිසියම් තනතුරකටපත් වුනහම ඒ තනතුර තුල ඔහුට අර සුදුස්සෙක් විදිහට සාර්ථකව ක්‍රියාත්මක වෙන්න බැරි වෙනවා. ඔහුට ඒ පිළිබඳ තියෙන දැනීම අඩුයි, සුදුසුකම් අඩුයි, අත්දැකීම අඩුයි. ඒක රටේ සමාජගත පැවැත්මට මහ බාධාවක් වෙනවා. ඒ නිසාම සමාජයේ නොයෙක් ගැටලු ඇති කරන්න පුළුවන්. ඒ තුලින් ඒ පුද්ගලයා සමාජයේ පිරිනනවා ඒ විතරක් නෙමේ ඒ Taman ධර්ම රැකියාව තුළ ඒ ලබාගත නුසුදුසු විදිහට ලබාගත් රැකියාව තුළ නොයේ ගැටලු ඇති කරලා ඒක ආර්ථිකයට සමාජයට සදාචාරයට හැම පැත්තකටම විවිධ බලපෑම් ඇති කරලා සමාජය තුළ මහ විශාල අවුල්සහගත තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. මේ නිසා නිරන්තරයෙන්ම පාලකයෝ හැටියට, දේශපාලකයෝ හැටියට, රාජ්‍යපාලකයෝ හැටියට, ආයතනවල පරිපාලන නිලධාරීන් හැටියට හැම කෙනෙක්ම කල්පනාවට ගන්න ඕනේ අද ඡන්දා ගතිය මේ සමාජ ප්‍රශ්නවලට විශාල ගැටලුවක්. විශාල බාධාවක්. එහෙම නැත්නම් මේ සමාජ ප්‍රශ්න ගැටලු රාශියක් ඇති කරන්නේ ඇති කරන්න හේතු වෙන එක දෙයක් තමයි මේ ඡන්දාගතිය. ඒ නිසා ඡන්දයෙන් අපි අගතියට යා යුතු නැහැ. නියම විදියට සුදුසුට සුදුසු තනතුර අපිපත් කරන්න ඕනේ. හැබැයි මෙහෙමපත් කරනකොට කෙනෙක් කියන්න පුළුවන් කොච්චර නිවැරදිව කොච්චර සාර්ථක නිර්ණායක යොදාගෙන සුදුස්සාර සුදුසු තැන දුන්නත් තවත් පැත්තකින් කියන්න පුළුවනි මොකද අපි හිතමු තනතුරු පුරප්පාඩු තියෙනවා 10ක්. ඉදිරිපත් වෙනවා 50ක්. ඉතින් 50 දෙනාටම අර පුරප්පාඩු 10 ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. අර 50 දෙනා අතුරෙන් 10 දෙනෙකුට මේ පුරප්පාඩු ලැබෙනවා. එතකොට තව 40ක් කියන්න පුළුවනි. සුදුසු විදිහට නෙමෙයි කෙරුවේ. නුසුදුසු විදියටයි කියන කොච්චර සාර්ථක නිර්ණායක යොදාගෙන මෙවැනි පරීක්ෂණයක් කළත් ඒකෙන් නියම ප්‍රතිඵල හැකි තාක් දුරට નિවරදිව ඉදිරිපත් වන චෝදනාවලින් හැබැයි නවත්ින්න පුළුවන්කමක් නැහැ. සැරියුත් මුගලන් දෙනමට අද සවුත් අනතුරු දුන්න අපේ දෞතුරා බුදුහාමුදුරුවෝ. ඒ දුන්නේ උන්වහන්සේලා දෙනම ඊට අවශ්‍ය කරන සුදුසුකම් සංසාරේ බොහෝ දීර්ඝ කාලයක් සම්පූර්ණ කරගෙන තිබුණා. ඒ වගේම උන්වහන්සේලා මේ ලැබපු මේ මනුෂ්‍ය ජීවිතයේ තුලත් ඊට අවශ්‍ය කරන සුදුසුකම් සම්පූර්ණ කරගෙන තිබෙනවා. සියල්ලද බුදුරජාණන් වහන්සේ මගේ ශාසනයෙහි අග්‍රශාවක තනතුර වලට පරිවිත් මුගලන් දෙනව තමයි සුදුසු කියලා උන්වහන්සේ පත් කරනකොට තවත් පිරිසක් කතා කරන්න පටන් ගත්තා චෝදනා කරන්න පටන් ගත්තා ලෝතුරා බුදුහාමුදුරුවෝ මූණ බලලා තනතුරු දෙනවා කියලා. බුදුරජාණන් වහන්සේට මූණ බලලා තනතුරු දෙන්න අවශ්‍යතාවක් ඇති වෙන්නේ ඇයි බුදුරජාණන් වහන්සේට එහෙම ඇති වෙන්නේ නැත්තේ? උන්වහන්සේ තුල ආශාව සම්පූර්ණයෙන්ම සංසිඳලා තියෙනවා. ආශාව සම්පූර්ණයෙන්ම ඉවත් කළා. ඡන්දයක් ඇත්තේ නැහැ උන්වහන්සේ තුල. ද්වේෂයක් උන්වහන්සේ තුල ඇත්තේ නැහැ. මෝහයක් උන්වහන්සේ තුල ඇත්තේ නැහැ. වීත රාග, වීත දෝෂ, වීත මෝහ උත්තරයන් වහන්සේ. උන්වහන්සේගේ හැම ක්‍රියාවක්ම හුදු ක්‍රියාවක් පමණයි. ඒක කුසලයක් හෝ අකුසලයක් වන්නේ නැහැ. එහෙමනම් උන්වහන්සේ මේ පත් කිරීම කළේ ඊට අවශ්‍ය කරන තුන් කල් බැලීමකින් යුක්තව සාධාරණ අතිසාධාරණ ප්‍රතිපත්තියක්. නමුත් එදා එච්චර සාධාරණව තනතුරුපත් කළ ලෝතුරා බුදුරජාණන් වහන්සේටත් චෝදනා කරපු භික්ෂුන් වහන්සේලා ඒ සීමිත භික්ෂු සමාජය තුලත් එහෙම නැත්නම් භික්ෂු සමාජයේ සංඛ්‍යාව සීමිත අවස්ථාව තුලත් බුදුරජාණන් වහන්සේට චෝදනා කළා මූණ බලලා තනතුරු දුන්නා කියලා. එහෙමනම් පින්නත අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. අපි කොච්චර නිවැරදි වුණත් කිසියම් කාර්යයක් කරනකොට ඒ කාර්ය පිළිබඳ දොස් දකින මොන ආකාරයකින් හරි දොස් දකින පුද්ගල සමාජයේම අන්න එතනදී Taman කම්පාවටපත් වෙන්නත් හොඳ නැහැ. එහෙම කම්පාවටපත් වුණොත් Taman තවත් පැත්තකින් අගතියට ගියා වෙනවා. අන්න ඒවැ එවැනි දේ තුලින් සමාධිගත ප්‍රශ්න නැවත ඇති වෙනවා. ඒ නිසා කිසියම් කාර්යයක් සත්භාවයෙන් යුක්තව තමන්ගේ උදේශාක්ෂියට දැනෙනවා නම් මම මේක ඊටාම සාධාරණ විදිහට ඡන්දා ගතියෙන් තොරව, දෝසා ගතියෙන් තොරව, භයා ගතියෙන් තොරව, මෝහ ගතියෙන් තොරව මම මේක ක්‍රියාත්මක කළා කියලා තමන්ගේ උදේශාක්ෂිය තමන් ඉදිරියට ඇවිත් තමන්ට සාක්ෂි දෙනවා නම් තමන් සාධාරණව තීරණය ගන්නට ඕන. එවැගේම මේකට විරුද්ධ එහෙම නැත්නම් මේ ඡන්ද ඡන්දා ගතියට විරුද්ධව ක්‍රියා කරන ලක්ෂණය මොකක්ද මධ්‍යස්ථභාවය එක පැත්තකට ගමන් කරන්නේ අගතියක් කියලා කියන්නේ කිසියම් අන්තයකට යාම මේකේ මේකේ හොඳම ලක්ෂණය මොකක්ද අගතියකට නොයා ක්‍රියා කිරීම ඒ අගතියකට නොයා ක්‍රියා කරනවායි කියලා කියන්නේ නුසුදුසු අයට තනතුරු දෙන්නේ නැහැ නියමිත සුදුසුකම් සම්පූර්ණ කරලා නැත්නම් නුසුදුසු විදිහට Taman සමාජය තුළ ක්‍රියා කරන්නේ කිසියම් පැත්තකට Taman අදින්නේ නැහැ. Taman සද්භාවයෙන් යුක්තව මධ්‍යස්තව හොඳ නරක ඉමේ ධම්මා කුසල ඉමේ ධම්මා කුසල මේවා හොඳයි මේවා නරකයි ඉමේ ධම්මා සේවිතබ්බා මේවා අපි සම්පූර්ණයෙන්ම ළඟට කිට්ටු කරගන්න ඕන දේවල් ඉමේ ධම්මාන සේවිතබ්බා මේවා අපි ඈත් කරගන්න ඕන දේවල් මෙන්න මේ විදිහට හිතන්න මතන්න පුරුද්දක් ඇති වෙනවා අර මධ්‍යස්ථ ලක්ෂණයෙන් යුක්තව තමන් ක්‍රියා කළොත්. ඒ නිසා මොන ආකාරයකින්වත් මේ ඡන්දයෙන් අගතියට නොයනවයි කියලා කියන්නේ තමන් කැමැත්ත තුල මධ්‍යස්ථ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා කියන එකයි පැත්තකට නොයන. ඊළඟ ගති ලක්ෂණය මොකද්ද? දෝසා. ද්වේෂය. ඒ දෝසා ගතිය. ද්වේෂයෙන් අගතියට යාම. එතනත් මධ්‍යස්ථකම තමයි වැදගත් වෙන්නේ. තමන් ද්වේෂයෙන් අගතියකට ගිහින් තවත් කෙනෙකුට විපත්තියක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා. මේක තවත් කියනවා නම් ක්‍රෝධය, ද්වේෂය කියන එකේ අනිත් පරයාය වචනේ සමාන වචනේ තමයි ක්‍රෝධය. කුද්ධෝ අත්ථංනජානාති. ක්‍රෝධයටපත් වෙච්ච කිපිච්ච කුජලයට හොඳට අරක තේරෙන්නේ අර්ථය අනර්ථය තේරෙන්නේ කුද්ධෝ අත්ථංන පස්සති. හොඳ දේ බලන්නෙත් නෑ. මේක හොඳයි කියලා ඒ ගැන ඕනකමකුත් නෑ. ඇයි Tamanට අවුලක් ඇවිත් තියෙන අන්ධකාරයකින් Taman වෙයිලා තියෙනවා ක්‍රෝධය නැමැති අන්ධකාරය. ක්‍රෝධය නැමැති අන්ධකාරයෙන් Taman වැහිලා ඉන්නකොට Tamanට හොඳ නරක තේින්නේ නැතුව යනවා. හොඳ නරක පිළිබඳ Tamanගේ හැඟීමක් ඇත්තෙම නැතුව යනවා. මේ නිසා මොකද වෙන්නේ? දෙමව්පියන් දරුවන් අතර විවිධ ඝට්ටන ඇති වෙනවා. සමාජය තුළ විවිධ ඝට්ටන ඇති වෙනවා. ඒ නිසා මේකට ඇති කරගන්නට ඕන කරන්නේ මොකක්ද? මේකට විරුද්ධ తත්වය අදෝස එහෙම නැත්නම් මෛත්‍රී සහගත සිතුවිලි ඇති කර ගන්නට උවන කරනවා. දැන් මේ ක්‍රෝධය නිසා එහෙම නැත්නම් දේශය නිසා අපේ නුසුදුසු විදියට සමාජයේ ක්‍රියා කරන්න පුළුවන්. නුසුදුසාට නොගැලපෙන තනතුරු දෙන්නත් පුළුවන්. ක්‍රෝධය නිසා යම් කෙනෙක් පිළිබඳ අපි ක්‍රෝධයෙන් ඉන්නවා, වෛරයෙන් ඉන්නවා. ඔහු කොච්චර සුදුසුකම් ලැබුවත් අපි සමාජයේ උට හිමිතැන දෙන්නේ නැහැ. ඒකට. ඇයි අපි තරහයි? Taman තුල තරහක් තියෙනවා. Taman තුල වෛරයක් තියෙනවා මට ගැහුවා මට දැන්න මට මේ මේ දේවල් වලින් අදන්තේච්ඡන් කළා මගේ ධනෙ කඩා වඩා ගන්න උපක්‍රම යෙදුවා මට හතුරු උපක්‍රම කරලා මාව විනාශ කරන්න කරුණු යෙදුවා කියලා ඔහුට විතරක් නෙමෙයි ඔහුගේ හත්මුතු පරම්පරාවටවත් සමාජයේ තැනක් නොදෙන ඇතැම් උදවිය මේ අපි ජීවත් වෙන සමාජයේ ඉන්නේ. මේකත් සමාජයට මහ විපත්තිය. ඉතින් මේකට හොඳම දේ මොකක්ද? තමන් නිරන්තරයෙන්ම ක්‍රෝධය ජයග්‍රහණය කරනු, ද්වේෂය ජයග්‍රහණය කරනු. අක්ඛෝ දේන ඉමේ කෝදං. මේ ක්‍රෝධය යකපත් කරගන්න තියෙන හොඳම දේ මොකක්ද? අක්‍රෝධය. එහෙම නැත්නම් අවෛරී සිටිවිලි ඇති කර ගැනීම. දැන් අපට වෙලා තියෙන දේ අපට කිසියම් පුජ්‍යලයක් පිළිබඳ මතක් වෙනකොටම අපි කල්පනා කරන්නේ ඔහුගේ නරක පැත්ත. හොඳට කල්පනා කරනවා හරිම අඩුයිනේ. මෙයා මට ගැහුවා බැන්නක් මට නොඑක් විදිහ අපහාස කළා නින්දා කළා මගේ දේ කඩා වඩා ගත්තා ඔහොම කියලා හිතනවා. මෙයා මට අහවල් කාලේ මෙන්න මේ උදව්ව කළා. හැබැයි දැන් නම් මාත් එක්ක තරහයි. මට මේ මේ දේවල් කරා නමුත් මුල් කාලේ මෙයා කොච්චර මට උදව් කළාද? මට අසනීප වෙච්චාම මට බේත් හේත් කියලා සල්ලි ටික පවා දුන්නා කියලා මට මතක් වෙනවා නම් නිරන්තරයෙන් මේ කුජලයාර වෛරී සිතුවිලි යටපත් කරගෙන සුබ පැත්ත හොග හිතන්න පටන් ගන්න. මේකට හොඳම තත්ත්වය තමයි අපේ බුදුරජාණන් වහන්සේ පුන්නහාම්දුරුවන් අතර ඇතිවෙච්ච සංවාදය. පුන්නහාම්දුරු බුදුරජාණන් වහන්සේගෙන් අවශ්‍ය කරන උපදේශ ධර්මානුශාසන ලබාගෙන උන්වහන්සේගෙන් අවසර ඉල්ලනවා සුණාපරන්තයට යන්න. සුණාපරන්ත දේශයට යන්න ලෑස්ති වෙනකොට බුදුහාමුදුරුවෝ පුන්න ඔබ කොහෙද යන්න ලෑස්ති වෙන්නේ? ස්වාමීනි මම සුණාපරන්තයටයි යන්න ලෑස්ති. පුන්න සුණාපරන්තේ මේ මිනිස්සුන්ට යා යුතු හොඳ ප්‍රදේශයක් නෙමෙයි බොහොම කරකශ ප්‍රදේශයක්. ඒ පළාතේ ඉන්න මිනිස්සු බොහොම රළු පරළු මිනිස්සු. දැන් පින්නතුනි අපේ සමාජයේ ජීවත් වෙනකොට අපි දන්නවා සමහර ගම් රටවල් ගැන කියනවා ওই පළාතේ යන්න එපා ওই ගමේ ඉන්න මිනිස්සු මෙහෙමයි. ওই පාරේ යන්න එපා ওই පාර අවට ඉන්න මිනිස්සු මෙහෙමයි. රැයතොටේ යන්න එපා මොහොම කරදර ඇති වෙනවා. ඔය වාගේ අපි වර්ග කරලා එක එක පැතිවලට දාලා කුලවලට දාලා සමාජය ගැන මිනිස්සු ගැන කතා කරනවා. බුදුරජාණන් වහන්සේටත් ඔය සුණාපාන්තය පිළිබඳ එවැනි චිත්‍රයක් දැනගන්න ලැබිලා තිබුණා. සුණාපාන්තයේ මිනිස්සු කලුයි, ඡණ්ඩයි, පරුසයි. ඉතින් බුදුහාඳුරන් බුදුහාඳුරන්ට කියන ස්වාමීනි මම යන්නේ සුණාපාන්තේ. ඒ පලාක මිනිස්සු බොහොම සරයි, පරුසයි, ඡණ්ඩයිනේ. සුණාපම පුන්න. කමක් නැහැ ස්වාමීනි මම මේ පැත්තට යන. ඉතින් පුන්න ඔබ ඒ පැත්තට යනකොට ඔය කියන විදිහට ඒ මිනිස්සු ක්‍රියා කරනවා නම් ඔබේ ගමන ප්‍රතිඵල රහිත වෙන්න පුළුවන්. ඔබ මේ කර්මස්ථාන ලබාගෙන මේ ගමන යන්නේ ඔබේ මෙලොව පරලොව ජීවිතයට යමක් කරගන්න. සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ට දහම අදහම කියලා මිනිස්සු නිවැරදි මාර්ගයට ගන්න. නමුත් ඔබට මූණ දෙන්න වෙයි සමාජයට ওই මිනිස්සු පලාත් වෙනකොට ඔබ වහන්සේට නිඳා ඔබට නිඳා කරයි බණී. පළු පළු වචන කියයි. එතකොට මොකද ඔබ කරන්නේ? ස්වාමීනි ඒ තුනාපරන්තේ මිනිස්සු මට බනින්න පටන් ගත්තොත් මම හිතනවා අනේ මේ මිනිස්සු බනිනවා විතරයි. ගහන්නේ නැහැ. අතින් පයින් කවදාවත් ගහන එකක් නෑ. මේ මිනිස්සු බනිනවා විතරයි මේ මිනිස්සු හොඳයි ඒ හින්දා. අන්න පුන්නහාම්දුව හිතන පිළිවෙල. මේ මිනිස්සුන්ගේ ඒ නිසා හොඳක් කියලා. මේ මිනිස්සු බනිනවා විතරයි ගහන්නේ නැහැ නේ කියලා හිතනවා කියලා. හොඳයි ගහන්නත් පටන් ගත්තොත් අතින් පයින් මොකද ඔබ කරන්නේ? ස්වාමීන් එතකොට මං හිතනවා මේ මිනිස්සු අතින් පයින් තමයි ගහන්නේ සුණාපරන්තේ මිනිස්සු ගල් මුගුරු අරන් ගහන්නේ ඒ හින්දා මේ මිනිස්සු හොඳයි කියලා හිතනවා කියන්න පුළුවන්. හොඳයි ඔය සුණාපරන්තේ මිනිස්සු ගල් කැට මුගුරු අරන් ඔබට ගහන්න පටන් ගත්තොත් එහෙම ඔබ මොකද කරන්නේ? අනේ ස්වාමීනි එතකොට මං හිතනවා මේ සුණාපරන්තේ මිනිස්සු ගල් මුගුරු වලින් නම් ගහනවා හැබැයි පොළු අරගෙන ගහන්නේ නේද කියලා මං හිතන්න පටන් ගන්නවා. හිතේ එහෙම හදාගන්න පටන් ගන්නවා. හොඳයි පොළුත් අරගෙන දඬු මුගුරු අරගෙන ඔබට ගහන්න පටන් ගත්තොත් ඔබ එතකොට මොකද කරන්නේ? මේ සුණාපරන්තේ මිනිස්සු දඬු මුගුරු අරන් පොළු අරන් මට ගහන්න පටන් ගන්නවා. නමුත් ආයුධයකින් පහර දුන්නේ නැහැ කියලා මං හිත හදා ගන්නවා. ඒකට අර බලන්නේ නිතරම කිසියම් හොඳ පැත්තකට හිත යොමු කරගන්න බලන සුභවාදී පැත්තකට. ඒ මිනිස්සු තුල මේ දුර්ගුණය නම් තියෙනවා. නමුත් මේ දුර්ගුණය නැහැ. මේ මේක එච්චර ගණන් ගත යුතු දෙයක් නෙමෙයි. අර විදිහට මිනිස්සුන් තුල උපුටලා ගන්න ඕන පුළුවන් යහගුණයක් පිළිබඳව Tamanගේ හිත යොමු කරගන්න උත්සාහ කරනවා. හොඳයි ආයුධ වලිනුත් පහර දෙන්න පටන් ගත්තොත් මොකද ඔබ කරන්නේ? එතකොට මම හිතනවා මේ මිනිස්සු ආයුධ වලිනුත් පහර දෙනවා හැබැයි මගේ ජීවිතේ විනාශ නොකර. එහෙම නැත්නම් මාව නොමරා ආයුධවලිනුත් පහර දෙනවානේ කියලා මං හිත හදා ගන්නවා කියලා කිව්වා. හොඳයි ඔබේ ජීවිතයත් විනාශ කරන්න උනොත් ඔබ මොකද හිතන්නේ? එතකොට මං හිතනවා මගේ ජීවිතය මේ විනාශ වෙන්න පිටිච්ච ජීවිතයක් කල්ැතුව කරදරයක් නැතුව මේ ජීවිතේ විනාශ වුණා කියලා මම හිත හදා ගන්නවා කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පුන්නහාමුදුරන්ට ප්‍රකාශ කරලා කියනවා බොහොම හොඳයි පුන්න. ඔබ සුණාපරන්තයට යාමට සුදුසු පුද්ගලෙයි. ඔබට ඔය සුණාපරන්ත ගිහින් ඔය ඡන්ද පරුස මිනිස්සු එක්ක ජීවත් වෙන්න පුළුවන් සියලුම ශක්තිය ඔබට තියෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ මේ පුණහාමුදුරුව තුළ දැක්ක දේ. එතකොට මෙන්න මේ தත්ත්වයට හිත හදා ගන්නවයි කියලා කියන්නේ නිතරම අපි අක්කෝ දේන දිනේ කෝදා. නිරන්තරයෙන්ම හොඳ පැත්තක් හිතලා අර ඇති වෙන බුරබුරා නගින වෛරය එහෙම නැත්නම් වෛරී සිතුවිලි යටපත් කරගන්න ගන්න උත්සාහය මේක ඊටාම වැදගත් දෙයක් මේ தত্ত্বය අපි නිරන්තරයෙන්ම හිතට අරන් ක්‍රියා කරන්නට ඕනේ මොකද මේ ක්‍රෝධය එහෙම නැත්නම් ද්වේෂය කියන එක තරහ වෛරය කියන එක ඒකට කරන්න බැරි දෙයක් නෑ යම් කුද්දෝ උපරෝචේති සුකරංවිය දුක්ඛ ඕනම දුෂ්කර කාර්යයක් ඕනම බැරෑරුම් කාර්යයක් බොහොම පහසුවෙන් කරන්න ශක්තිය ඇති වෙනවා මේ ක්‍රෝධය කියන එක ඉහවහා ගියා. හැබැයි ඒක අනිත් පැත්ත බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. පච්චා සෝවිහතේ කෝදේ අග්ගි දද්ධෝව තප්පති. මේ ක්‍රෝධය පිරිලා පිරිලා පිරිලා දේශය ඉහවහා ගිහින් අපි යම් යම් දේවල් කරලා ඒ දේෙන් අපි හිතනවා ඒ වෙලාවේ ජයග්‍රහණය කළා කියලා. මිනිස්සු මරනවා, කැපි ගානවා, පොළු ගානවා, මේ විලක් කරනවා. ඊයේ පෙරේද පුවත්පත් දැක්කම එක තැන මිනිහ කීයක් මරුවා. මේවා දකිනකොට හිතනවා ඒ කාර්ය කලයින් පස්සේ මම ලොකු ජයග්‍රහණයක් කළා කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පච්චාසෝ විහතේ කෝදේ ක්‍රෝධය බොහොම ටික වෙලාවකින් ඊට පස්සේ ඉවර වෙලා යනවා. අර තරහ වෛරය සංසිඳිලා යනවා. තරහ නිකුත් වෙලා තරහ ඉක්ුත් වුණාට පස්සේ මොකද වෙන්නේ? අග්නි දඩෝව තප්පති සැලෙනවා කොච්චර අයියෝ මම මොන තරම් අපරාධයක්ද කළේ මම මේ කාන්තාවක් පුරුෂයෙක් නැරුවා මේ අයගේ දරුවා අනාථ වුණා නේද අර ජීවිත දෙක නැති වුණා නේද මට වෙන දේ මොකක්ද මට දැන් කෑම ටික ගන්නද මට ජීවත් වෙන්නද මට ගමනක් බිමනක් යන්න බෑ මම තැවි තැවි තැවි ජීවත් වෙනවා ගිනි ගොඩක් උඩ ජීවත් වෙන්නේ. ඇයි පින්වත අපි එහෙමනම් මේ වාගේ ක්‍රියාවක් කරලා සදාකාලිකව අපි පැවෙන්නේ. සදාකාලිකවම අපි දුක් වෙන්නේ. ඇයි අපි මේ අනවශ්‍ය සමාජ ප්‍රශ්න රාශියක් සමාජය තුල මවලා? සමහර එක එක මිනිස් ඝාතනයක් තුලින් මුළු පවුලක් අනාථ වෙනවා. ඒ අනාථ වෙන පවුල දකින දකින හිතෙන හිතෙන හැම වෙලාවකම Taman ගිනි ගොඩක් උඩ ඉන්නේ. තමන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නැහැ. ඒක මෙතෙන්ද විතරක් බලපානවා. ඉද තප්පති දෙලොව තැලෙනවා. පිච්ච තප්පති පරලොවක් තැලෙනවා. එතකොට වැරදි මාර්ගයේ ගිය කුජලයා අගතියකට ගිහින් ක්‍රියා කිරීම තුලින් ඒ අගතිය නිසාම ඔහු මෙලොවත් ඇවෙනවා පරලොවත් ඇවෙනවා සසරෙන් එන්නෙන්නම දික් කරගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ක්‍රෝධය එහෙම නැත්නම් මේ ද්වේෂය අගතියකට යානුදී පවත්වා ගැනීමේ වටිනාකම කකචූපම සූත්‍රයේදී අපට උගන්වලා තියෙනවා. උන්වහන්සේ ප්‍රකාශ කරනවා උබතෝ දණ්ඩකේන පිච්චේති වික්කවේ කකචේන චෝරා ඕචරන්ත අංගමංගානි යෝකන්තේයෝ තත්තාපියෝ මනෝපදූසෙය්‍ය නමේ සසෝ තේන ශාසන කරෝ කියක් දෙකක් අර අරගෙන සියක් දෙකක් දෙපැත්තෙන් අරගෙන කිසියම් පුරුෂයෙක්ව දෙපැත්තකට ඇද ඇද කපන. ඒ කපද්දිත් ඒ පුරුෂයාට හිතෙනවා නම් ඒ තමන් විනාශ කරන තමන්ගේ ඇඟ පියත් වලින් කීතු කීතු වලට කපන මේ මංකොල්ලකාරය එහෙම නැත්නම් මේ පල් හොරු ගැන තමන්ට හිතේ වෛරයක් ඇති වෙනවා නම් ක්‍රෝධයක් ඇති වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කුජලයා බුදුදහම අනුව ජීවත් වෙන කෙනෙක් ඉන්නේ කියලා. එහෙමනම් එතනදී උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ තමන්ගේ ශරීරය දෙපැත්තට දෙන්නේ කැවි කියක් දෙකකින් කපද්දි තමන්ට පුළුවන්කම තියෙන්න ඕන ඒ වෙලාවේ තමන්ගේ හිත තැම්පත් කරගෙන තමන්ගේ හිත සංසුන් කරගෙන අර තමන්ගේ ඇඟ කපන ඇඟ කීතුයි කීතු වලට කපන පුජලයා පිළිබඳ වෛරී සිතුවිලි වලින් තොරව ක්‍රියා කිරීමේ ශක්තිය තියෙන්න ඕන කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේකේ අදහස මොකක්ද? මේ අගතියකට යාමෙන් පුජ්‍යලයා වළක්වා ගන්න. එයි Taman වෛරක්කාරයෙක් වෙනවා කියලා කියන්නේ ඒක මේ ජීවිතේට පමණක් සීමා වෙන දෙයක් නෙමෙයි. ඒක තව තවත් දිගින් දිගට ගමන් කරනවා. ඒ තුලින් තවත් තවත් වෛර ඇති වෙනවා. ඒක කෙලවරක් වෙන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක හාමුදුරු කෙනෙක් හිටියා මෝලිය පග්ගුණ කියලා හාමුදුරු. මේ මෝලිය පග්ගුණ හාමුදුරු නිරන්තරයෙන්ම භික්ෂුණීන් වහන්සේලා ජීවත් වෙන අසපුවලකින් බොහෝම සතුටින් ඉන්නවා. බොහෝම ප්‍රීතියෙන් ඉන්නවා. ඒ වගේම මේ භික්ෂුණීන් වහන්සේලා එක්ක අනවශ්‍ය විදිහට හිතවත්කම් දක්වන ලොකු උනන්දුවක් දක්වනවා. යම් කෙනෙක් භික්ෂුණීන් වහන්සේලාගේ අගුණයක් දෝෂයක් කතා කළොත් එහෙම කාටත් ඉස්සෙල්ලා හිතෙන්න කවුද මෝලිය පග්ගුණ හාමුදුරුවෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෝලිය පග්ගුණ හාමුදුරුවන් දෙන්නේ කියලා මෝලිය පග්ගුණ හාමුදුරුවන්ගෙන් අහනවා ඈ මෝලිය පග්ගුණ. ඔබ මේ භික්ෂුණීන් ගැන අඩුපාඩු කතා කරනකොට ඒ අයගේ දුෂ්පරස් ගැන කතා කරනකොට ඒ අයටත් වඩා ඉක්මනින් ඔබ හිතනවාද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. එහෙනම් ස්වාමීනි මං හිතෙනවා ඇයි එහෙම තිබෙන්නේ? නෑ ස්වාමීන් මේ අයට දොස් කියනකොට මට තරහ එනවා. ඒකේ අදහස මෝලිය පද්ගුණ හාමුදුරුව මේ භික්ෂුණීන් පිළිබඳ වැරදි විදිහට අසුමුණ ඉසුරු කිරීමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ තේරුම් කරන්නේ මොකක්ද? අර කිපීම එහෙම නැත්නම් අර ක්‍රෝධය ඇයි ආවේ? එක පැත්තකින් ඡන්දයෙන් අගතියට ගිහින් මෝලිය පග්ුණාම. බලන්න පින්නත දැන් මේ කියන සතර අගති එකකට එකක් අනිත් පැත්තෙන් සම්බන්ධ වෙන්නේ නැහැ. ඡන්දයෙන් අගතියට ගිය නිසා ඒ අගතිය තුල මෝලිය පග්ගුණ හාමුදුරුවෝ ජීවත් වෙනවා. එතකොට ඒ නිසා Taman රුස්සන්නේ Taman මේ අගතියෙන් යුක්තව ක්‍රියා කිරීම නිසා Tamanගේ ප්‍රියභාවයට පත් වෙලා ඉන්න කිසිම කෙනෙකුගේ වරදක් දකින්නට පග්ගුණ හාමුදුරුවෝ කැමති නැහැ. ඕක අපි හොඳට තේරුම් ගන්න ඕන. අපිත් එක්ක ජීවත් වෙන අපට ප්‍රිය උදවිය යම් යම් වැරදි කරනකොට සමාජයේ විහිං ඒ වැරදි හුවා දක්වලා එයා නිවැරදි කරන්න උත්සාහ කරන කොටත් අපි හිතෙනවා නම් නිවැරදි උදවියට නෑ නෑ මගේ පිරිස හරි. මගේ පිරිස බොහොම නිවැරදි. එයා කවදාවත් ඔය වාගේ වැරදි කතා කියන්නේ වැරදි වැඩ කරන්නේ කියලා අපි පූර්ව නිගමනවල ඉන්නකොට මොකද වෙන්නේ? සමාජය තුළ විවිධ ගැටුම් ඇති වෙනවා. අද මේ බල තරඟය තුළ දේශපාලන හෝ වේවා වෙනත් ශක්තියන් තුළ ක්‍රියා කරන්නන්ට ඉතාම හොඳින් තේරුම් ගත යුතු තත්ත්වයක් තමයි මේ වාගේ අගතියකට යාම තුලින් එක අගතියක් ඒක ඡන්දා ගතිය නිසා ද්වේෂයෙන්ුත් ඒ කුජ්ජල අගතියට යනවා. මෝහයෙන්ුත් අගතියට යනවා. භයෙන්ුත් අගතියට යනවා. ඊළඟ අගති ලක්ෂණය තමයි භය. මේ භය මේක කුජ්ජලයාට ස්වභාවයෙන්ම ඇති වෙන දෙයක් තමයි භය. ඕනම සත්‍යයේ මානසික තත්ත්වයක් තමයි මේ භය කියන සංකල්පය. ඇයි අපිට බයක් ඇති වෙන්නේ? බයක් ඇති වෙන්නේ මමත්වේ නිසා, මගේ කියන හැඟීම නිසා. තමන්ගේ තියෙන හැඟීම ඇති වෙනවත් එක්කම තමන්ට විරුද්ධව කිසියම් කරදරයක් විපත්තියක් එල්ල වෙයි කියන බය ස්වභාවයෙන්ම තමන් තුළ එනවා. ඒක වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. රහත් භාවයටපත් වෙන තුරුම එහෙම නැත්නම් මේ ලෝකයේ අත්හැරලා විමුක්තිය සදා ගන්න තුරුම ඔය බය කියන දේ ඇදෙනවා. නමුත් ඔක වැරද්ද බයෙන් අගතියට යනවා. මමත්වයේ නිසා මේ මෙය මගේ එහෙම නැත්නම් මමේ මාගේ කියන හැඟීම තුළ ජීවත් වීම නිසා බයක් ඇති වෙන ඕනම සතෙකුට අපිට සර්පේ දකින්නකොට එක පාට බයක් ඇති වෙන බොහොම ඈත සර්පයා ඉන්නේ නමුත් අපිට බය ඇති වෙනවා මේ සර්පයා මාව දෂ්ට කරයි ඇයි මගේ ජීවිතින්දී අවසාන වෙන්නේ මම කරදරයකටපත් වෙනවා ගමනක් බිමනක් යනකොට වාහනයක යනකොට බයක් ඇති වෙනවා මේ වාහනේ බොහොම වේගෙන් යනවා තව වාහනයක හැප්පෙයිද හැප්පිලා ඒ තුලින් අනතුරක් වේද මගේ ජීවිතයට විපතක් වේද බයක් ඇති වෙනවා ඒ බය අවශ්‍යයි බයක් බය කියන මේ චෛතසික தත්ත්වය නැත්තම් සමාජයේ ජීවත් වීම ප්‍රායෝගික නැහැ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන බයෙන් අගතියට ගියොත් ඒකිනුත් ගැටලු ඇති අද අපට බයවල් ඇති වෙන්නේ ඇයි අර මා මුලින් ප්‍රකාශ කළා වගේ දේශපාලන බය අපට ඇති වෙනවා මේ වැඩේ කළොත් එහෙම අහවලා මාත් එක්ක තරහ වෙනවා මගේ තනතුරට ගැටලුවක් ඇති කරයි. මාව මේ ස්ථානෙන් මාරු කරයි. මං නිවැරදිව ක්‍රියා කිරීම. ඒකෙන් වළකිනවා. මගේ හෘදේ සාක්ෂිය දන්නවා. මේ දේ මේ විදිහට කරන්න ඕන. මේ කුජලයා පිළිබඳ මම මේ විදිහට ක්‍රියා කරන්න ඕන. මේ විනයානුකූල කටයුත්ත හරියට මම කරන්න ඕන. මගේ හෘදේ සාක්ෂියට එකඟව මේ වැඩේ මම කරනවා. හැබැයි කරනකොට මට බයක් ඇති වෙනවා. මගේ ප්‍රධානිය, මගේ දේශපාලන අධිකාරිය මාව විනාශ කරයි. මා මේ ස්ථානෙන් මාරු කරලා දායි. එහෙමනම් කොතනද වැරද්ද තියෙන්නේ? ඒ වැරද්ද තියෙන්නේ ඒ අගතියෙන් යුක්තව ක්‍රියා කරන දේශපාලන අධිකාරිය තුළ. ඉතින් ඔය විදිහට සමාජයේ පින්නතුණි යම් යම් බය ඔය නැත්තම් ওই අගති ඇතිකරන ඊට උඩින් තියෙන බලවේග හේතු වෙනවා. ඒ නිසා නිවැරදිව සමාජයේ තුල කිසිම කෙනෙකුට ක්‍රියා කරන්න බැරුව යනවා. ඒ ඒ පුජ්‍යලයාගේ තරාතිරම, ඒ ඒ පුජ්‍යලයාගේ වගකීම අනුව ඒ පුජ්‍යලයාට ක්‍රියාත්මක වෙන්න බැරුව යනවා. තවත් Tamanට ඉහළින් ක්‍රියාත්මක වෙන අධික බලයකින් අධික ශක්තියකින් ක්‍රියා කරන නායකත්වයේ තුල මේක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා අපි භයෙන් අගතියට යන්නේ කුමක් නිසාද අපට ඉහළින් ඉන්න උදවියගෙන් අපට කරදරයක් වෙයි කියලා. එහෙමනම් අපේ සදේශාක්ෂියට එකඟව අපි අගතියකට නොයා නිවැරදිව අපි ක්‍රියා කිරීම තුළින් අපට ඕන විපතක් සිදු වෙච්ච දෙන් කියලා අපට ක්‍රියා කරන්න ශක්තියක් ඇති වෙනවා නම් ඒ පුජ්‍යලයා තමයි මනා පෞරුෂයෙන් යුක්ත පුජ්‍යලයා. ඔහු කල්පනා කරනවා මට ඕන දෙයක් වෙච්ච දේ. මම නිවැරදිව ක්‍රියා කරනවා. සමාජයේ හැම කෙනෙක්ම මේ විදිහට ක්‍රියා කළොත් මොකද වෙන්නේ? මේ අගතිය සමාජයෙන් ඈත් වෙනවා. මේ අගතියෙන් සමාජයෙන් තොර වෙනවා. එහෙමනම් මෙතන හේතු වෙලා තියෙන්නේ මොකක්ද? මං විතරක් අගතියෙන් ක්‍රියා කරලා අගතියෙන් තොරව ක්‍රියා කිරීම තුළින් මට විතරයි ඒක විපත්‍ය වෙන්නේ කියලා මමත් අගතියෙම ක්‍රියා කරන්න පටන් ගන්නවා. කවදාවත් මේ සමාජයේ ප්‍රශ්න වලට ඉතින් විසඳුමක් ලැබෙන්නේ නැහැ. මම හිතනවා වගේම අනිත් පුද්ගලයාත් හිතනද හුරු පුරුද්දක් ඇතින ආකාරයෙන් මගේ පෞරුෂය මා ගොඩනගා ගත යුතු වෙනවා. තවත් බලවේගයකට තමන් යටපත් විය යුතු නැහැ. ඒ නිසා මේ භය කියන මේ අගතියෙන් තොරව අපි ක්‍රියා කරන වැඩ පිළිවෙලක් ඇති කරගන්නට ඕන කරනවා. ඒක ඊටාම වැදගත් දෙයක්. අනිත් එක තමයි මෝහය. ඡන්දා, දෝසා, භයා, මෝහා. මෝහය කියලා කියන්නේ මුලාව. මුලාවටපත් වෙලා ක්‍රියා කිරීම. හොඳ නරක, යහපත අයහපත තේරුම් නොගෙන මුලා වෙලා ඇත්ත නොදැක ක්‍රියා කිරීම. මේ මුලාව කියන එහෙම නැත්නම් මෝහය කියන එක නිවන් දකින තුරුම අත්හරින්න පුළුවන් පරිසරපත්‍යක් නෙමෙයි. නමුත් ප්‍රායෝගිකව අපි ජීවත් වන සමාජය තුළ අපි කොහොමද මුලාවෙන් තොරව ක්‍රියා කරන්නේ කියන එක ප්‍රායෝගිකවයි අපි මෙතනදී හිතන්න ඕනේ. මේකට හොඳ තත්ත්වයක් හොඳ පුංචි කතාවක් තියෙනවා. අපේ සාහිත්‍යයේ මගදී බරණැස් නුවර අජිතුමෙකුට ඉඳලා තියෙනවා නිලධාරී මේ නිලධාරියාගේ කාර්යය තමයි සමන්ත ලැබෙන භාණ්ඩවලට මිල නියම කිරීම. ඔය තනතුරක් ඔබට කියන වන්න කුරාල කියලා. හැම වාහනයකටම සුදුසුකම් බලලා භාණ්ඩයට වටිනාකම් දක්වලා මෙන්න මේක තමයි මේ භාණ්ඩයේ මිල. දැන් අද කීදීට කියනම් තීන් රාත්තලක මිල මෙච්චර. පරිප්පු කිලෝවක මිල මෙච්චර. අල කිලෝවක මිල මෙච්චර. හරියට මිල පාලක නිලධාරීන් වගේ පිරිසක්. ඉතින් වන්න කුඩාලට අයිති වැඩේ තමයි මේ මිල පිළිබඳ හරි දත්ත සැපීම එන්නත්නම් මිල නියම කිරීම. ඒ හැබැයි ඒක නිකන් ආවට ගියාට කරලා බෑ. ඒකේ තියෙන ප්‍රයෝගිතාවය, ප්‍රයෝජනය, ඒකේ තියෙන සාරකම, નિසරුකම හොඳට තක්සේරු කරලා තමයි නිලැණීම කරන්නේ වන්න කුරාල්. ඉතින් රජුරෝ මේ වන්න කුරාල් බොහොම දක්ෂ නිලැණීම කරන කෙනෙක්. ඒ නිසා රජුරවන්ට හිතුණා මේ මිනිස්යාගේ මේ නිලැණීම කිරීම තුළ මට පොඩ්ඩක් අවාසි. ඒ නිසා වෙන මිනිහෙක් මේකටපත් කරන්න ඕන. මට වාසි විදියට මිල නියම කරන කෙනෙක් රාජ්‍ය පවත්වාගෙන යන්න කියලා. රාජ්‍යවන්ට අතිරේක ලාභ ලැබෙන විදියට. එක දවසක් එක මිනිස්සෙක් දැකලා රාජ්‍යරෝ ඒ මිනිස්යාට මේ තනතුරු දීලා කියනවා අද ඉඳලා නුඹ තමයි වන්න කුරාල්. පවලා ඒ තනතුරින් ඉවත් කරනවා. මේ මිනිස්යා දක්ෂයෙක් නේ රාජ්‍යරෝ දන්නවා රාජ්‍යවන්ට ඕන විදියට මිල නියම කරයි කියන්නේ. ඉතින් අන්තිමට රාජ්‍යරෝ මේ හාල් නැලියක් ඉදිරිපත් කරලා මේක මිල නියම කරන්න කියලා කිව්වා. ඉතින් තාම මේ මේ දුසුදුසු වටිනාකමක් මේ හාල් නැලියට මේ වන්න අලුත් වන්න කුඩාල ඉදිරිපත් කළා. කොහොමවත් නොගැලපෙන විශාල වටිනාකමක් ඉදිරිපත් කළා. ඉතින් මේ මේක විශාල ගැටලුවක් සමාජයට මහ ලොකු ප්‍රශ්නයක් නොවටිනා ගණන් මිල ගණන් ඉදිරිපත් කරනවා සමාජයේ ලොකු ආందోලනයක් ඇති වුණා රජුවන්ටත් මේක විසඳ ගන්න බැරි තත්ත්වයකටපත් වුණා රජුවන්ටත් ඒ තුලින් අපේ සමාජයේ ලොකු චෝදනායන්න පටන් ගත්තා මේ ගැළපෙන්නේ නැති මිනිස්සු තනතුරු වලටපත් කරලා මේ රටේ ආර්ථිකය විනාශ කරනවා මේ රජු මහා මෝඩ රජ කෙනෙක් මෙයා රජකමට සුදුසු නැහැ කියලා මහවිශාල ආందోලනයක් ඇති කළා. ඊළඟට සමාජයේ මෙහෙම ආందోලනයක් එනකොට මේ මිනිස්සු කල්පනා කළා මේ වන්න කුරාලගෙම මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ කියලා. ඒක මිනිස්සෙකුට කිව්වා මේ බරණැස් රාජධානිය බරණැස් නුවර වටිනාකම කොච්චරද කියලා වන්නකුරාලගෙන් අහන්න කිව්වා. ඊට පස්සේ රජුරුත් ඉන්නරන බරණැස් නුවර වටිනාකම කොච්චරද කියලා අර විරෝධතා ඉදිරිපත් කරපු අය මේ අලුත් වන්නකුරාලගෙන් ඇහුවා. හාල් නැලිය ඊට පස්සේ මේ වන්නකුරාල කියන මේ බරණැස් නුවර වටිනාකම හාල් නැලියක වටිනාකමයි කියලා. ඉතින් රජුරන්ට උඩ බින්දු නැතුව ගියා. මහ විශාල විපත්තියක් වුණා. ඒකෙම පේනවා මුලා වෙලා කිසියම් දෙයකින් Tamanta ආසාවට එහෙම නැත්නම් Tamange මනදොල සපුරව ගන්න නුසුදුසු අයට එහෙම නැත්නම් යමක් නොතේරෙන අයට අනවශ්‍ය තනතුරු දීම තුලින් අන්තිමට පාඩුව වුණේ මොකක්ද රජුලුවන්ගේ මුළු බරණැස් නගරයේම බරණැස් රාජධානියම හාල් නැලියක වටනාකමටපත් වෙනවා ඉතින් ඒ වාගේ මිනිස්සු අපි යම් යම් තනතුරු වලට පත් කරගන්න කල්පනා කරන්නේ මොකද්ද අපේ තියෙන වාසියක් ගැන කල්පනා කළා. එතනදී අන්තිමට වෙන්නේ මොකක්ද? Taman පිටිපස්සෙම ඒ අවාසිය Tamanටම කැරකෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ මුලාව කියන එක බුද්ධියට පිටුපාසා කිරීම. සත්‍ය tattweට එහෙම නැත්නම් පවත්නා tattweය මගාරවලා ඒකට වෙනස් ආකාරයකින් ක්‍රියා කිරීම තුළින් ඇතිවෙන විපත්නියව අපේ සමාජයේ කොච්චරවත් වෙනවා මේ සතර අගතියින් වෙන දේවල් තමයි මේ මුළු මහත් සමාජයටම අද නිරලයක් කියලා කියනවා. එහෙමනම් මේ මුලාව නැති කරගන්න ඕන. මුලාවෙන් තොරව ජීවත් වෙන සමාජයක් අපි බිහි කරගන්න ඕන. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පරමාර්ථ වශයෙන් අපට දේශනා කරලා තියෙන්නේ. මෝහයෙන් අපි ඉවත් වෙන්න ඕන. මෝහාන්ධකාරයෙන් මුළු ලෝකයම පිරලා තියෙනවා. ඇත්ත දකින්නේ ඇත්ත දකින්න ඕනකමක් ඇති වෙන්නේ නැහැ. ඇයි? අපිට ඡන්දයෙන් අපි අගතියට ගිහින් අනිත් පැත්තෙන් තරහ වෛරයෙන් අපි අගතියට ගිහින් බයෙන් අගතියට ගිහින් ඒ තුනම වෙච්ච තැන ඒ කියන්නේ ඡන්දය, ද්වේෂය, මෝහය කියන මේ අගති තුනම සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම එතන තියෙන දෙයක් තමයි ලෝකයේ ඇති තත්ත්වයෙන් නොදකීම. ලෝකුරා බුදුරජාණන් වහන්සේ මෙවැනි වෙසක් සමයක ලෝකයේ පහළ වුණේ මොකටද? මේ ලෝකයේ ඇති තත්ත්වය පැහැදිලි කරලා දෙන්න. ඒක තවත් විදිහකින් පරමාර්ථ වශයෙන් කියනවා නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ශක්තියින් වලින් පාලනය වෙනවා ඉසකියා නියදත් ආදී දෙතිස් කුණප කොට්ටාසයකින් ගැවසිලා තියෙනවා 80 වර්ගයක පණුවන්ගෙන් යුක්තයි දොරවල් නමයකින් නිකුත් කරන පිළිකුල් කරන දුර්ගන්ධය නිරන්තරයෙන්ම හමනවා නිරන්තරයෙන්ම වැඩි වෙනවා මේ පංචස්කන්ධය තුලින් යම් ශිලාවක ආයශයක් උෂ්ණයක් විඤ්ඤාණයක් තුරන් වුණොත් එදාට මේ ලෝකේ අපි අසරණ වෙනවා. එදාට තමයි අපට වැටහෙන්නේ අපි මෙච්චර කල් අගතියකට ගිහින් නේද? ඡන්දයෙන් නේද අපි අගතියට ගියේ? ඡන්දයෙන් අගතියට ගිහින් අපි කී දෙනෙකුගේ බඩට ගැහුවත්, කී දෙනෙකුගේ තනතුරු විනාශ කළාත්, කී දෙනෙක් නුසුදුසු තැන්වලට පත් කළාද? අද මේ මුළු මහත් සමාජයේ විපතකට පත් කරන්න මම දායක උනා නේද කියලා අර මරණ මංචකයට පත් වෙච්චාම තමයි මතක් වෙන්නේ. අන්න ඒ නිසා ඒ නිසා මේ කාරණේ අපි හොඳට තේරුම් අරගෙන මේ කියන මුලා විලා තියෙන ලෝකයෙන් ඉවත් වෙලා සම්පූර්ණ අන්ධකාරයෙන් තොර පැහැදිලි ලෝකයකට මුහුණ දෙන්නට අපි ශක්තිය ඇති කරගන්නවා නම් අපි හැමදෙනාම ඡන්දයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, කිය බයෙන් අපි අගතියකට නොගිහින් සදාකාලිකව සැනසීමෙන් යුක්තව ජීවත් වෙන පරිසරයක් ඇති කර ගන්න ඕන. ඒ සඳහා ඔබ අප හැම දිනාම බොහොම හොඳට කල්පනාවෙන් ශක්තියෙන් යුක්තව ක්‍රියා කරන අතර මේ අවස්ථාවේදී මේ දහම් කරුණු ඇසීමෙන් ඒවා Tamanගේ ජීවිතවලට එකතු කර ගැනීමෙන් හැම දිනාටම අවසාන වශයෙන් උතුම් වූ නිවන් සුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හේතුච දීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ ධර්ම ශ්‍රවණානි සංසයෙන් හැම දිනාටම උතුම් වූ නිවන් සුවක් වේවායි ප්‍රාර්ථනා කටයුතු Thank you. වාරිසොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපතිලා කුරුණෑගල එක්කන්ද රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද තුමුල්ලේ ශ්‍රී සීලස්කන්ධ නායක ස්වාමීන් වහන්සේ ප්‍රවැතු වෙසක් ධර්මානුශාසනාවයි ඒ සමාප්තිය. Thank you.